සුර සංවර්ධන අධිවේග මාර්ගය ගත්තා. අයි බලන්නේ ජපාන් නැත්නම් ආසියානු සංවර්ධන බැංකුවෙන් අරගත්තා. ඒකට ඒගොල්ලෝ කියන්නේ අලුතෙන් තෝරන්න ඕන. කොමිස් දීලා තෝරන්න බෑ. දැන් මේ මිනිස්සු ඉර වෙලා තියෙන. ඒගොල්ලෝ දිනා කෝ අපි කොමිස් දුන්නා අපේ වැඩ දීලා නැහැ කියලා. ඒක අපිට කරන්න බෑ. අපිට කෑ ගහන්නේ ඒකයි. අපි පාම්පත්තු කරන ඒගොල්ලෝ දිව්‍ය ලෝකේ. නිවන් දකින්න. අපි පාම්පත්තු කරන ජනතාව වෙනුයි. ඒගොල්ලේ ප්‍රශ්න විසඳගන්න බැන්න කොමිස් දුන්නේ නැහැ. එකට ආපහු මුදල් ටික දෙන්න. මෙතන ඇවිල්ලා වේදිකාවේ කෑ ගහන්න එපා. ඇයි පාරවල් හදන්නේ නැත්තේ කියලා. සංවර්ධනය අද පටන් ගන්න. තව හුඟක් වැඩ අපි කරන්න ඕන නියම සංවර්ධනයක් ඇති කරගන්න.